ඊළඟට සක්කච්ඡන්දානන්දේති. සකස් කොට දන් දීම. සකස් කොට දන් දීම කියන්නේ දැන් අපි මොනවා හරි බුද්ධ පූජාවක් සකස් කරනවා. ස්වාමීන් වහන්සේලාට දානේ සකස් කරනවා. මව්පියන්ට දෙන්න දානේ ටිකක් කෑම ටිකක් සකස් කරනවා. දරුවන්ට දෙන්න තම තමන් දෙන පරිත්‍යාග තියෙනවනේ. මේ පරිත්‍යාග වලට අනුකූලව ඒක සකස් වෙනවා. ඒ සකස් කරපු දානයේ විපාකය සකස් කරපු වස්තුව ලැබීම. යම්කිසි දෙයක් සකස් කරලා දුන්නොත් Tamanට සකස් කරපු දේ ලැබෙනවා. එතකොට Tamanගේ හිතක් සකස් වෙනවා. දෙකම වස්තුවක් සකස් වෙන්න ඕන, හිතක් සකස් වෙන්න ඕන. මේ දෙකම සකස් වෙලා දෙන දාණයට කියනවා සක්කච්ඡන් දානම් දෙති කියලා. එතකොට ඒකේ විපාක වාරය එනකොට Tamanට සකස් වෙච්ච වස්තුවම ලැබෙනවා. ඊළඟට Tamanගේට ලැබෙන මව්පියන් සකස් වෙච්ච අය. සකස් වෙච්ච මව්පිය දෙපලක් ළඟ ඉපදෙනවා. හොඳ ගුණකාරක සත්පුරුෂ ගුණ ඇති මව්පියන් ළඟ ඉපදෙනවා. සත්පුරුෂ ගුණ ඇති සහෝදර සහෝදරියන් ළඟ ඉපදෙනවා. සත්පුරුෂ ගුණ ඇති කල්යාණ මිත්‍රයන් ඉන්න ප්‍රදේශයක උපදිනවා. තමන් ඇසුරු කරන අය කල්යාණ මිත්‍රයන් බවට පත් වෙනවා. අන්න සකස් කරපිටේ දානේ ආනිසංශ. ඒ වගේම දරුවෙක් ලැබෙනකොට සකස් කරපු දරුවෙක් ලැබෙනවා. ඒ කියන්නේ ඒ දරුවා හදන්න දෙයක් නැහැ. හදපු දරුවෙක් මව්කුසට එනවා. දැන් ධර්මයේ සඳහන් කරන්න සඳහන් කරලා තියෙන්නේ මව්කුසට දරුවා එනකොට දරුවා එන්නේ ඉස්සර හදන්න කියලා. ඒ දරුවා එන්නේ ඉස්සර හදන්නේ අර සක්කච්ඡන්දානන්දේති සකස් කොට පින් කිරීමේ ආනංශ බලයෙන් තමයි මව්කුසට දරුවා එන්නේ. ඒ කියන්නේ පින්කම් දෙමින් දන් පින්කම් සිද්ධ කරගට කුසල් දහම් කරගට හිත සක ඒවා ඔක්කොම පිළිවෙලට සකස් කරනවා පිරිසුදුව සකස් කරනවා නිවරදිව සකස් කරනවා පිළිවෙලකට සකස් කරලා ඒ දාන වස්තුවක් වශයෙන් නැත්තම් ප්‍රතිපත්තියක් වශයෙන් කරනවා කරනකොට සකස් වීම නිසා Tamange සිත සකස් වෙනවා ලැබෙන දේ සකස් වෙච්ච දේ ලැබෙනවා එතකොට දරුවෙක් මවකුසට එනවා නම් මතන්ට දෙයක් නෑ හැදිච්ච දරුවෙක් මවකුසට එන්නේ බෝසත් ගුණ ඇති නැනවත් ගුණවත් බෝසත් ගුණ ඇති සුවචකීකරු දරුවෙක් මවකුසට එනවා. ඒ මවකුසට එන්නේ අර සක්කච්ඡන්දානන්දේතිය කියපු කුසලයට අනුව. දැන් ඒ වාගේ සකස් වෙච්චි පින්කම් කරලා ලබාගත් කුසල් වලින් ශාසනය බේරා ගන්න පවා දරුවෝ උපන්නේ ඒ සකස් වෙච්ච පින්කම් කරපු කිය ආනිසංසී. දැන් ඔය මොග්ගලී පුත්තු සිස්ස මහරහතන් වහන්සේ ඒකට හිටිය මහරහතන් වහන්සේලාගේ ආරාධනාවෙන් බ්‍රහ්ම ලෝකයෙන් ගෙන්නගත්තේ. ඒ පුකලී පුත්‍රසිට මහරහතන් වහන්සේ බ්‍රාහ්මණ කුලේ ඉපන්නේ. ඒ දරුවා මහානතර ගන්න එක රහතන් වහන්සේ නමක් අවුරුදු 7ක් පින්ඩපාතේ ගියා කියනවා ඒ ගෙදරට. ගිහිල්ලා ඒත් පින්ඩපාතේ ලැබිලා නැහැනේ. ලැබිලා නැහැ. එක වචනයක් කියලා දින ඔය අවුරුදු 7ටම. ඒ වචනෙන් තේරුම් ගත්තා කිව්වා මම දරුවා මහාන කරනවා කියන චේතනාව ඇති කරගත්තා. අවුරුදු 7ක් පින්නපාතේ ගිහිල්ලයි ඒ දරුවා ගෙනවිත් මහාන කරේ. අද තුන්වෙනි සංගායනා කළ සම්බුද්ධ ශාසනය ගොඩනගා ගන්න පිටුනේ මොග්ගලී පුත්‍ර සමහරහතන් වහන්සේ. අර මහරහතන් වහන්සේලාගේ සකස් කරපු වින්ගම් වල බලේ. දැන් අපේ ශාසනය රකින්නේ පහළ වෙච්ච දුටුගැමුණු රජුරුව කුමාරයා කාලේ ඒත් මහරහතන් වහන්සේගේ ආරාධනාව වෙන්නේ විහාර මහදේවී මවකුසට ගත්තේ සිතුල්පව් හේරෙදි සිතුල්පව් හේරෙට ගියා කාවන්තිස්ස රජුරුව විහාර මහදේවී මෙහෙන් දෙමළ ජාතිය අර වගේම විනාශ කරගෙන එනවා රටත් විනාශ කරගෙන පුණ්‍ය භූමිත් විනාශ කරගෙන එනවා කල්පනා කළා අපේ රට ජාතිය බේරා ගන්න දරුවෙක් නැහැ. ඒ නිසා අපි මේ විදිහට පින් දහම් කරලා දරුවෙක් ප්‍රාර්ථනා කරමු කියලා දෙන්නම පින් කර කර ප්‍රාර්ථනා කළා. කරලා සිතුල් පහු වෙහෙරට ගිහිල්ලා ඒ මහරහතන් වහන්සේට ආරාධනා 72ක් පූජා කළා. මේ වෙලාවේ පිළිසන්තරේ කතා කරමින් ඉන්න වෙලාවේ කියා සිටියා මහරජ දැන් කොහොමද තොරතුරු? අනේ ස්වාමීනි අපිට කිසි අඩුවක් නැහැ. සියලු සම්පත් තියෙනවා. අපට රටක් ජාතියක් ආගමක් ආරක්ෂා කරගන්න දරුවෙක් නැහැ. අපි මේ සකස් කරගෙන උතුම් පින්කම් කරන්නේ නිසයි කියලා. ඒ වෙලාවේ මහරහතන් වහන්සේ නුවණින් බලලා අර ගිලන්වලේ ඉන්න ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න මේ දහත් කට්ටිය දීලා මව කුසේ පෙදෙන්න කියලා. ඒ වගේම ගිහින් ආරාධනා කළා තුන් වතාවක් ආරාධනා කළා තුන් වතාවෙදීම ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ කල්පනා කළා මේ රජ ගෙදරකනේ ඉපදෙන්නේ මට ඕනේ හැටියට රාජ්‍යවත් කරන්න බැරිය කියලා තමයි බාරගත්තේ. බාරගත්තන් පස්සේ ඒ දෙන්න මාලිගාවට යන්න ආවා සුවල්ප මොහොතකින් ඒ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. දේවියගේ කුසේ පිනිසිඳ ගත්තා අස්සකරත්තේ මහ පොළේ එරුණා. ඒ වෙලාවේ. ඒ වෙලාවෙම අපව ඇවිල්ලා ආධාන කටයුතු සිද්ධ කරලා සංවිධානය කරලා ගියා. ඒ තමයි සකස් කරපු පින් බලෙන් ආපු දුටු ගැමුණු කුමාරයා. දොටුගැමුණු කුමාරයා තමයි ලංකාව එකසේ සත් කරලා අවුරුදු 24ක් රාජ්‍ය සම්පත් කරමින් සම්බුද්ධ ශාසනයට උරදී ලයදී සසන් කෙතෙහි පාරමී ගුණ පුරාගත් උතුමන් වහන්සේලාගේ බුද්ධ පරම්පරාවෙන් එන අය. ඒ කියන්නේ ඒ රාජපෞලේ පිරිස තමයි අනාගත බුද්ධ ශාසනයෙහි මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ මව්පිය දෙපළ වශයෙන් ඉන්නේ කාවන්තිස්ස රජුගේ විහාරමා දේවී. දුටුගැමුණු කුමාරයා තමයි දකුණු ශ්‍රාවකයන් වහන්සේ වශයෙන් ඉන්නේ. හිස්ස කුමාරයා තමයි වම් ශ්‍රාවකයන් වහන්සේ වශයෙන් ඉන්නේ. පාරමී පුරාගෙන එන පිරිස. ඒ අයට අර මහරහතන් වහන්සේලාගේ උපකාරයෙන් ශාසනය සකස් කරගන්න ගුණධර්ම ආරක්ෂා කරගන්න අර පින් බලෙන් අර සියල්ල සිදු වෙනවා. සිදු වෙන්නේ කොහොමද? සක්කච්ඡන්දානන්දේති සකස් කොට දන් දීමේ විපාකේ.